තව ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. නිරාමිස සතුටක් ඇති කර ගැනීමට අවශ්‍ය වී ඇත. විශේෂයෙන්ම gedara තුලදී සිත කාම සැපයට නොඇලීම සඳහා අතීත පුරුදු සිහි කර ගනිමින් නිරාමිස සතුට ඇති කරගත හැකි ආකාර මොනවාද gedara තුලදී? අපිට නිරාමිස සතුටක් ඇති කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මනසේ මතුවෙන දුර්වල මනෝභාවයන් හඳුනාගෙන ඒවා දුරු කිරීම. දෙවැනි ක්‍රමය තමයි මනසේ ගොඩනගා ගත යුතු අත්‍යවශ්‍ය ගුණ මතු කර ගැනීම. තුන්වෙනි කාරණය තමයි ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. ඔය කාරණා තුනත් එක්ක තමයි අපිට निराமிස ප්‍රීතියක්, निराமிස සතුටක් ඇති කරන්නේ. සාමිස සතුට කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ලැබෙන දේවල්ගෙන් ඉන්ද්‍රයන් පිනවමින් ඇති කරගන්නා සතුට. එතකොට අපේ ඇසට ප්‍රියමනාප රූප, කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට ප්‍රියමනාප ගන්ධ, දිවට ප්‍රියමනාප රස, කයට ප්‍රියමනාප පොට්ටබ්බ, සිතට ප්‍රියමනාප අරමුණු ලැබෙනකොට අපට ඒකෙන් යම්කිසි සතුටක් ලැබෙනවා. ඒ ඒ ලැබෙන සතුට හඳුන්වන්නේ සාමිස සතුටයි කියලා. ඒ කියන්නේ අර ක්‍රියාශීලී අරමුණු භුක්ති විඳීමෙන් ඇති කරගන්නා සතුට. නිරාමස කියලා කියන්නේ. එතකොට එතන සාමස සතුටේ තෘෂ්ණා මිශ්‍ර වුණු ගතියක් තියෙනවා. එතකොට නිරාමස සතුට කියලා කියන්නේ තෘෂ්ණා මිශ්‍ර භාවයෙන් තොර සතුට. එතකොට අපිට තෘෂ්ණාවෙන් තොරව සතුටු වෙන්නට නම් ඒවා පිළිබඳව ඔය කියපු පියවර තුනෙන් එකක් මතුවෙන්න ඕන. එක්කෝ මතුවෙන ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, මාන්නයක් ඒවා හඳුනාගෙන ඒක දුරු කරන. ඒක දුරු කරපුවාම ලොකු සහනයක්, සැහැල්ලුවක් දැනෙන. ඒකත් එක්කලා ලොකු සතුෂ්ටියක් දැනෙන. එහෙම නැත්නම් ගුණයක් මතු කරගන්න. සද්ධාව, වීරය, ප්‍රඥාව, අදිෂ්ඨානය, සිහිය, ඒකාග්‍රතාවය වගේ ගුණයක් මතු කරගත්තාම ඒකත් එක්කලා ලොකු සතුටක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපට ලෝක ධර්මතා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, පාලනයෙන් තොර බව, අසුභ බව. එතකොට මේ කාරණා අපි තේරුම් ගන්න ලෝක හේතුඵල ධර්ම න්‍යාය ඒක අපට වෙනස් කළ නොහැකි බව මේවා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරනකොට ඒකෙන් ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වෙලේදී අර තෘෂ්ණා මූලිකව බලාපොරොත්තු ඇති කරගෙන බාහිර ලෝකය හා ඒකාබද්ධව භුක්ති විඳින්මින් ඇති කරගන්නා සතුටක් නෙමෙයි ඒ තෘෂ්ණාවෙන් විනිර්මුක්තව ඇතිවෙන්නා වූ සතුට. ඒ නිසා ඒ නිර්ාමස සතුට කියන එක හැම විටම කුසල මූලිකයි. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් යුක්තව ඇතිවෙන්නා වූ සන්තුෂ්ටියක් තමයි නිර්ාමස සතුට කියලා කියන්නේ. ලෝභය මුල් කොටගෙන ඇතිවෙන්නා වූ සතුට තමයි සාමස සතුට කියලා කියන්නේ.